පරිදි සම්මුතිය සහ බලමත්ය පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මුතිය කියන එකට වෙන වචනයක් තියෙනවා පඤ්ඤාප්ති කියලා ප්‍රඥාප්ති කියලා. දැන් පනවන ලද කියන එකයි ප්‍රඥාප්ති කියන දෙයක්. සම්මුතිය කියන ප්‍රයත්නය බොහෝ කාලයක් සම්මත කරගෙන සිටින එකක්. සම්මත බොහෝ කාලයක් අපි තීරණවලට දැන සම්මත කරගෙන සිටින දේවල්. මේ ලෝකේ තියෙන සත්‍ය වශයෙන් බලනකොට පරමාර්ථ සත්‍යයක් සහ සම්මුති සත්‍යයක් වශයෙන් දෙකක් දැක්කෙනවා. පරමාර්ථ සත්‍ය කියන එක අන්තිමට බෙදාන බෙදාන ගියාට පස්සේ කොයි ආකාරයකින්වත් බෙදන්න බැරි තත්යකට යම් කිසි දෙයක් පත් වෙනවා නම් අන්න එතන තමයි පරමාර්ථ සත්‍යයේ පවතින කියන එක ප්‍රකාශ වෙනවා. සම්මුති සත්‍යයේ ලෝකේ හැම දෙයක් පිළිබඳව ලෝකේ සත්‍ය විශේෂයෙන් සිතන තීරණය කරගෙන ඉන්න මොන දෙයක් කියලා කල්පනා කරන සිට දේවල්. මේ පඤ්ඤාත් කියන එක පුත්‍රයන් වහන්සේ ප්‍රකාශ කරලා ඒ ප්‍රඥාත් කියන අපේ මෙගලවදානයක් අපි යොමු කරන අදහස් සම්පූර්ණ ගැන කතා කරපු එක. එතකොට ප්‍රඥාත් කියනකොට දැන් රූප සංදේ කියන එක ප්‍රඥාත්යක්. වේදනා සංඥා සංකාර කියන විඥාන කියන ඔක්කොම ප්‍රඥාත්යක්. නැත්නම් අපි හිතමු පස්සේ කියනවා කියන පස්සේ සංඥාත්යක් වශයෙන් දක්වන්නේ. සංඥාව සංඥා ප්‍රඥාත්යක් වශයෙන්. ඒ වගේ ධර්මයේ තියෙන හොඟාවක් කරුණු ප්‍රශ්නස්ය කියලා ඒක තමයි දක්වලා තියෙන්නේ. ඒ තමයි දක්වලා තියෙනවා මේ සත්‍ය සංඥාවක් නැත්නම් වේදනා සංඥාවක් පණවන්න පුළුවන් ඒක. ඒ කියන ප්‍රඥාතිය නැත්නම් වේදනා කියන ප්‍රඥාතිය පණවන්න පුළුවන් කියලා එහෙම සූත්‍ර දක්වලා තියෙනවා. ඒ නිසා ප්‍රඥාප්තිය කියන්නේ අපි පනවාගත්තු දේවල් සම්මුතියට හා සමානයි. නමුත් සම්මුතිය කියන එක ව්‍යවහාරයේ නිරන්තරයෙන්ම භාවිතා වෙන සෑම කෙනෙක්ම වාගේ දන්නා කරුණක්. දැන් ගහක් කියවත් අපි දැන් දෙල් ගහක් පොල් ගහක් පොල් ගහක් කියලා ඒවන කියනකොට ලංකාවේ මිනිස්සු සිංහල මිනිස්සු සෑම කෙනෙක් වාගේ පොල් ගහ කියනවා පිටතල ඒකට යම් කිසි පොල් ගහ පිළිබඳ ස්වරූපයක් එකට නැවී තියෙනවා. ඒ මොකද කියන්නේ මේ දර්ශනය තමයි ප්‍රඥාප්තිය කියන්නේ. අර පොල් ගහ කියන එක සම්මුතියක්. يعني ප්‍රඥාප්තිය කියන්නේ ඒක අර සිතේ ඇඳී යන නාම ධර්මමය චිත්තජ රූපය. ඒක තේරෙනවා නැහැ. එතකොට සම්මුතිය කියන්නේ පොල්ගහට පොල්ගහක් කියලා අපි සම්මත කරගෙන කතා කරනවා. නමුත් සත්‍ය වශයෙන් පොල්ගහක් කියලා දෙයක් නැහැ. ලෝකෙ කිසිම දෙයක් කිසිම ගහකට කිසිම නමක් අපි දාලා තියෙන එකක් අත්විඳින්න දාලා නැහැ. එතකොට අපි ඉස්සර කාලේ ඉඳලා පොල්ගහට පොල්ගහ කියලා කතා කරනවා නම් එහෙම අපි කියන්නේ අර පොල්ගහට පොල්ගහ කියලා අපි කතා කරන්නේ පොල්ගහට. ඒවනේ පොල්ගහ පොල්ගහ ආදී වශයෙන් අපි දාගෙන තියෙන සංඥා කියනවා නම් යම් සාධේවල් හඳුනා ගැනීම සඳහා මේ සංඥා සෑම එකක්ම සම්මුති වශයෙන් සැලකිය යුතුයි. එතකොට අපි සිතින් යම් සාධේවල් සිතින් හඳුනා ගන්නවා නම් ඉතින් සෑම දෙයක් හඳුනාගන්න ලබන්නේ. එතකොට මේ සෑම හඳුනා ගැනීමම සම්මුතියක් කියලා තීරණය කරගන්න එක ඉතාම හරි. ඇහැට පේන රූප වේදාකාරයෙන් අපි හඳුනා ගන්නවා ගැහණියන්ට පෝෂේකමමය ආවස්ථාය ආවල්දී ආවල් පාඩේ. විවිධ ආකාරයෙන් හඳුනා ගන්න මේ ඔක්කොම සම්මුතියක්. එකක් නැහැ. කනට හැ සත්‍ය හඳුනා ගන්නවා විවිධ වේදාකාරයෙන්. සමාජයේ දැනෙන ගඳ දැනෙන ගඳ තොන්න දිවට දැනෙන සත්‍ය කායට දැනෙන වේදේ ස්පර්ශ මනසට දැනෙන විවිධ අරමුණු විවිධ ආකාරයෙන් අපි හඳුනා ගන්න මේ හඳුනාගන්නේ සෑම එකක්ම සම්මුති සත්‍යයක් අපි ඒක සම්මුතියේ පිළිකලා පිළිඅරගෙන තියෙන සත්‍යයක් ඒ නිසා මේ සෑම එකක්ම සම්මුතිය වශයෙන් සලකා ගැනීම තමයි ඒවලදී අදහස එතකොට තමන්ගේ ශරීරයේ දත්වත් වෙන ශරීරයේ සෑම කොටසක්ම සම්මුතියක් එක් ගත්තන් දුම් ගත්තන් නිය ගත්තන් හදවත් නැහැ වකුගඩු ආදී කොයි කොටසක් ගත්තත් ඒක සම්මතියක්. එතකොට ඒ කෙස්සක් පුරාදී පන සංවේද නොනියදත් සම්මාසාදී කියන පටේ ආපෝතේ ගෝවායෝ කියන දහස් කොටස් ගත්තන් ඒ දහස් කොටස් හඳුනා ගැනීම සඳහා දාලා තියෙනවා. පටේ දහස් වාකෝදාස් තේජෝ දහස් ආදී වශයෙන් දාලා තියෙනවා. ඔක්කොම සම්මතිය. සත්‍ය වශයෙන් ඒවේ පටවි දහස්තුව කියලා කියන්නට දෙයක් නැහැ. නමුත් එතන තියෙන නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන රූප ධර්මයන් වේ ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක්. ඕනෑම ඒ පරමාණු සත්‍යයේ පවා පවනා වූ කොටස නිසා කියවන කොටසට පවා නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වરૂපයක් තියෙන ඉතින් මේවා අපි හඳුනා ගන්නවා පටවි දහස් කියන ආපෝ දහස් කියන තේජෝ ආයෝ දහස් කියන ඒවා. එතකොට ඒ මූල ධාතු වශයෙන් අපි හඳුනාගත්තේ සම්මුතිය. සත්‍ය වශයෙන් මෙතන ක්‍රියාදාමයක් පවතිනවා. දැන් මේ ක්‍රියාදාමය කියන එක හඳුනාගන්නේ අපේ සිතේ. ඒතකොට ක්‍රියාදාමය කියන එක සම්මුතියක් බවට පත් වෙනවා. ඉස්සෙල්ලා දැන් උදාහරණයක් එක මොහොන කියලා ගත්තේ කියලා මොහොන කියන එක සම්මුතියක් ඉස්සෙල්ලා ඒක සත්‍ය වශයෙන් දෙයක් නේ. ඊළඟට මොහොන කියන එක පටේවා පොතේ ජෝ වශයෙන් ගත්තාම ඒකත් සම්මුතියක් බවට පත් වෙනවා. එතකොට පඨවි ආපෝ තේජෝ සම්මුතියවත් කරාට පස්සේ මේක නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙන යන ක්‍රියාදාමයක් කියලා හිතන්නට පුළුවන්. ඒකත් සමාධිය. ඒකත් සංකල්ප නේද? මෙතන කියන්නේ මොකද්ද මේකට කියන්නේ තියෙන්නේ කියලා. අදහසක් පහළ අපි යම් කිසි දෙයක් හඳුනා ගන්න අපිට නොහැකි නම් අපි කියනවා මේ නමක් නැති අහවලදී කියලා. මේක මොකක් හරි හඳුනාගන්නේ මොනම ආකාරයකින් හරි ඒකට සම්මුතියක් දාලා. ඊට පස්සේ ඒක ව්‍යවහාර වුණා ව්‍යවහාරයට සත්‍යයක් වාට පරිවර්තනය ගියා. එතකොට ව්‍යවහාරපත් පහන් ව්‍යවහාරයේ ජීවන විමර්ශනය සිදුවන. එතකොට පටන් දහතුවා ධ්‍යාන කරාට පස්සේ මේක නිරන්තරයෙන් තියෙන තියෙන විවාදාත්මක කියන මොන කියන පරිණාමයේ ඔය තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ නැති වෙන නැති වෙන විවාදාත්මක. ඒත් මේ අත්‍යන්ත කොලක් තියෙනවා. ඒකත් ඉතින් අපේ එතකොට මේක කියන්නේ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දෙයක් නෑ කියන එකත් අපේ ඉතින් දාන සම්මතයක්. ඒක හඳුනාගන්න. ඒකත් සත්‍යයෙන් මාත්‍යය. එතකොට ඉතින් හිතට කියන්නට කරන්න වෙන දෙයක් නැතුව යොකට නුකර වෙන්නේ මොකද? මොකද සංඥා ගන්නට බෑ. කොච්චර සංඥා දැම්මත් ඒ වයින් වයින් විගියාට පස්සේ ඒකට යන්නට හිත තනන්නේ ඒක මිතෝරේ ඉතලේලා සීතේ පාඩේ සියුම් දැනීමක් බවට පරිවර්තනය. එතන ඉස්සරහට මොකක්වත් නෑ. මේ කිස් භාවයේ කියන එකත් හඳුනා ගැනීමකට අපි දානවා මේකට කිස් භාවයේ කියන මේකට ශූන්‍යතාවය කියන මොකක් හරි වචනයක් ඒ සඳහා කියනවා. ඉතින් ඒකත් අපි අයින් කරනවා. එතකොට කියන්න තියෙන්නේ මොකක්වත් එතන කියන්නට දෙයක් නැහැ. එවනේ කොයි ආකාරයෙන් බලන්න ගියත් අන්තිමට ගියාම සතර සම්පූර්ණ මොකුත් නැති තත්ත්වයක් තමයි. ඔන්න ඔය තත්ත්වය තමයි පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් කියනවා නම් කියන්නේ. දැන් අපි ගන්න පොත්වල සිත දායක රූප නිර්මාණය කියන පරමාර්ථ ධර්ම හතරක් උගන්වනවා. රූප ඒ වගේම ඒ චිත්ත චිත්ත චෛතසිකයේ වෙන සිතුවිලි ධර්ම ධර්මික ඒවා ඔක්කොම පරමාර්ථ ධර්මතා මේ පරමාර්ථ ධර්ම අතර තමයි අපි දැන් මේ උගන්වන්නේ කියලා ඒ පොතෙන් දක්වා තිබෙනවා. මේවත් ඇත්ත වශයෙන්ම රූප විද්‍යාවක් කතා කරනවා. ඒ රූප විද්‍යාවේ පිටකේ ආපෝදේ දෝවල් තියෙනවා, විඤ්ඤාති රූප තියෙනවා, මොනේ රූප තියෙනවා. ඒකත් තියෙනවා. මේ සෑම එකකම තියෙන ප්‍රත්‍යක්ෂ සම්මුති රූපයක්. ඒ සෑම එකක් ඉවත් කරගෙන ඉවත් කරගෙන පරිමෝණේ තියෙන ඒ පසම්මුතින් ඉවත් කරගෙන ගියා වගේ රූප විද්‍යාවක් තියෙන තියෙන ප්‍රඥාවෙන් ඉවත් කරගෙන ගියොත් එහෙම අපිට අත්දකින්නට පුළුවන් වන්නේ සම්පූර්ණ සියුම් සියුම් ඉතාම සියුම් වූ සිත් ස්වરૂපයක් පමණයි. ඒකයි ඒක නිස්වરૂපයේ කියන එක හඳුනාගන්නට ඕනකමකුත් නැහැ. හඳුනාගන්න ගන්න ඒකත් නැහැ ඊට පස්සේ. ඔය සියුම් දැනුමක් පවතින එක මොකක්වත් අරමුණක් නැහැ. ඒක තමයි රූපස්කන්ධයේ පරමාර්ථ සත්‍යය. අර පරමාර්ථ ධර්ම වශයෙන් රූප විශ්යයක් කියනවා ඒකයි. හිත කියන්නේ හිත කියන එක දෙස්පාදුනමයක් හරියට තේරෙන්නේ අපරි විදාකාරයක් තමයි මොකද යොබන මේවා ඉතින් උපමා ප්‍රශ්නක් අර චක්කු විඥානය කියන එක ප්‍රශ්නක් සෝත විඥානය ගාන විඥානය ජීවා විඥාන කාය විඥාන ඒවා ප්‍රශ්නක් එතකොට ඒවා කොහොමයින් කරත් තියෙනවා චක්කසෝත ගාන ජීවා කාය මනෝ කියන ඒවා හඳුනා ගැනීම ඒ සංඥා ඉවත් කරලා තියෙනවා එතකොට ඇතිවන්නේ මෙතන දැනීමක් කියන්නේ එතනදී දැනීමක් පමණයි කියන්නේ. කොයි විඥානය කොයි ඉන්ද්‍රිය ආපත්තල ප්‍රතිපත්ත වේ විඥානයක් ඇතුණා විඥානේ විඥානයෙන් තමයි. ඒක දෙකක් යන කරගන්න තමයි විඥාන දෝෂ වාඥානාදී කියනවා. දැන් අර බුදුහාමුදුරුවෝ පුබෝමනයට අපි කලින් කියන ගින්දර පත්තු කරන විවිධ ඉන්ධන වර්ග දාලා. ඒ විවිධ ඉන්ධන වලට අනුව ඒ ගින්දර නම් නම් කරනවා. ගොම ගින්දර, රොඩු ගින්දර, බර ගින්දර ආදී වශයෙන්. එහෙම කියවට ඒක ඇත්තටම ගින්දර ගින්දර විතරයි කියන මොකෙන් පත් වෙන. ඒ වගේ විඥානයේ විඥාන මාත්‍ර පමණයි. දස් විඥානයේ ඇතුළු කරන රූප දැකලා දුනත් දැනීමක් ඒක. අනිත් සබ්දේලා සබ්දය අසු කරන සෝත විඥානයවත් එතනක් තියෙන දැනීම ඒ විදිහට ඉන්ද්‍රිය හයත් මතන දැනීමක් පමණයි තාවදී. ඒ දැනීම කියන එකත් අපේ හඳුනා ගැනීමට දාපු සංඥාව. සම්මුතිය. ඒ සම්මුතියත් අයින් කරොත් එනම් මේකට කියන්න දෙන්නේ නැහැ මොකක්වත්. අන්තිමට ගිහලා ගිහලා කියන්නට දෙයක් නැති සත්‍යෙට එතනක් තියෙනවා. එතකොට මේ රූප චිත්ත චෛතසික රූප නිබ්බාන කියන එක චිත්ත කියන එක සම්පූර්ණයෙන්ම ඔය වගේ සිත්ීන සත්‍යයට පස්සම ඒක තමයි ප්‍රායෝගික වශයෙන් මෙහි තියෙන පරමාර්ථ ධර්ම. ඔය චිත්ත සෝලමේක තියෙන ඒක ආදි වශයෙන් ගන්නකොට ඒක ඕකෙම අන්තිමට කිය පරමාර්ථ සත්‍යය තමයි. එතකොට චෛතසික ධර්ම කියලා කියනවා. චෛතසික ධර්ම කියනකොට සිතේ යෙදෙන විවිධ සිතේව. අපි ගන්න ඉස්සලා කියන පස්සේ කියන එකත් සංඥාක්යක් වේදනාවක් කියන එකත් ප්‍රඥාවක් මේ ඔක්කොම චෛතසික ධර්ම. සිතේ යෙදෙන දේවල්. සිටිනවා. ඔය කායික ධර්ම 52ක් ඇතිවම ඒ අධ්‍යාම පොතේ ගන්නවා. පස්ස වේදනා සංඥා වේදනා එකකට ජීවිතේ මනස්කාරාදී මේවා තියෙනවා. ඒකවල මේ කායික ධර්ම හඳුනා ගැනීම සඳහා දාලා තියෙන නාම ප්‍රඥප්තියෙන් අපි අයින් කළොත් තියෙන. ඒකෝට ඒවා නතරගන්න ක්‍රමයන්නේ අර දෙයින් භාවයක පස්සේ එක තමයි සිදුවන්නේ. ඒවා දැනීම ස්වરૂපයක පරිවර්තනය. ඒ දැනීම ස්වરૂපයේ කියන සම්මතය තනින් කරොත් එතන මොකක් වන්නද කිව්වා. ඒකත් තනින් කරේ මෙතන තියෙන්නේ අර ක්‍රියා කරන ක්‍රියා ගන්න දැනට ඒක දෙවිලා දැන්පත් කරලා ඉතරලා ජීවන් තන. ඉතින් චෛත්‍ය ධර්මයන්ගේ පරමාර්ථ සත්‍යයත් ඒකයි. අන්තිම දෙයන්නේ ඒකයි. ප්‍රධාන ප්‍රධාන කියන්නේ ඊට පස්සේ ආයෙ දෙන්නට බෑ. වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන ගියත් පස්සේ ඊට පස්සේ වෙන් කරන්නට බැරි වෙන සත්‍යයක්. පස් වෙන අවස්ථාව තමයි පරමාර්ථය කියන්නේ. අන්න හත්ත කියන එක. ඒ එහාට යන්නට බෑ. ඊවලදී අන්තිමටම යන්න පුළුවන් අත්ේ දකින්න පුළුවන් දේ. එතකොට පරමාර්ථය ඒකයි. එතකොට නිර්වාණය කියන දැන් ඔය පරමාර්ථ ධර්ම හතරක් උගන්වන අපිට ඊළඟ කොට. චිත්ත, කායික, සෝප කොටස් වන ඊළඟට කියන නිර්වාණ කියන නිර්වාණ. මේ නිර්වාණය කියන එකේ නිවන හඳුනා ගැනීමට ගන්න ප්‍රඥාවක් නිර්වාණ කියන එක. ඉතින් ඕකට බුදුහාමුදුරුවෝ පද 49ක් ඔය මේ සංගතනිකාය සූත්‍ර වාසිකයන් කරදී ඕන නමකින් හැඳින්වනවා. නිවන කියන එක අපිට නිවන කියන්නත් පුළුවන් ආලක්ෂේ දෝෂක් යමෝ කියන්නත් පුළුවන් සංඥාක්කේ කියන්නත් පුළුවන් වට්ටක්කේ කියන්නත් පුළුවන් පතර ඒ වගේ ඕන එකක් කියන්න පුළුවන්. මේ මාත්‍යා තානාලේනා ඔය වගේ වචන බුදුහාමුදුරුවෝ පදාක් කියලා කියනවා. ඒ සෑම වචනයක්ම එකම නිර්වාණය සඳහා යොදාගත්තා නම් මේකට ඒකෙන්ම පැහැදිලිවන්න ඕනේ නිර්වාණය කියන ඒ හඳුනා ගැනීම සම්මුතියක් කියන එක. ඒක ගොඩාක් ආකාරයෙන් හඳුනා ගන්න එකම දේ ඒ සම්මුතියකින් එක. ඒක නිසා එතන නිර්වාණ කියන ප්‍රඥාත් අයින් කරලා නිවනට පිටපත් වෙන සංස්කාරවල සිටින පුද්ගලයෙක් සිටිනවා නම් නිර්වාණ කියන ප්‍රඥාත්යත් අයින් කළාට පසුව දැන් මේ නිර්වාණය කියන පඤ්ඤාප්ති ධර්මය මත කරන ආකාරයක් මම කියන්නේ. එතකොට සමන්ත තේරෙනවා එතන දැනීමක් තියෙනවා කියමු නැරිලා නෙවෙයි ඒ මොකද නින්දට ගිහිල්ලා නෙවෙයි සීලටි කරලා නෙවෙයි කියන දැනීමක් තියෙනවා දැනීමට අරමුණු වන අපි නිර්මාණයයි කියන ලබන යම් කිසි නිවීමක් තියෙනවා ඒක නිවීමක් සහ දැනීමක් කියන දෙකක් පතර පාදේ එතකොට මේ දැනීම කියන එක අපි දාගත්ත සම්මතියක්. නිවීම කියන එක අපි දාගත්ත සම්මතියක්. ඒකට මෙතෙන්දී ඊට වඩා ගැඹුරු තැනකට යන්න තියෙනවා. නිර්මාණය දැන් අත්දකින්නේ අත්දකින්නේ කියන දැනීමක් තිබෙන නිසා සිත නැත්තම් ජීවිත කරලා නම් ඕක නිවනක් නෑ. එහෙම අත්දකින්නට බෑ. අරිතිනේ කොට නිවනක් අත්දකින්නට බෑ. ඒක නිසා අපේ ක්‍රියාදාමයක් ඒවා ශේලවන අත්දැකීම සිටේ පැවැත්ම. ඒක නිවන කියලා නිවීමක් කියලා අපි අරමුණු කරනවා නම් කිසි දෙයක් පල සම්මතේ කියන්නේ ඒක නිවන අත්දැකීමක්. ඒකත් දැනීමක් තමයි. ඒකත් නාම ධර්මයක් තමයි. එතකොට ඒ දැනීමත් අයින් කළොත් එහෙම කියන්නේ සිත තියෙනවා සිත ධර්මන වල නිවන තියෙනවා. සිත කියන එක ප්‍රඥාත්යක් ඒකයි කරලා සිත ධර්මන නිවන කියන එකයි ප්‍රඥාත්යක් ඒකත් අයින් කරලා. ඒක පස්සේ අපිට තේනවා සිත කියන එක දැනීමක් බවට පත් වෙන එකක් නැගලා සියුම් අන්තිමට මොකක්වත් යන්නේ නැහැ සිදුව දැනීමක් ඉතිරි වෙනවා. ඒක අයින් කරන්න බෑනේ කොච්චර අයින් කරත් මොනම අයින් කරත් ඉතින් යනවා. ඊට පස්සේ විකට අරමුණ නිවන දේශ කරපුවාම අපේ වනේ හරි වෙනස් වචනා කරියක් පනාගෙන හඳුනාගත්තා. ඒ ඔක්කොම අයින් කළාට පස්සේ නිවීමක් කියලා නිවීම කියන කතාව අයින් කළාට පස්සේ පැහැදිලිවම පේනවා. මෙතන තියෙන්නේ සියුම් නාම ධර්මයක ක්‍රියාත්මකයි. ඒ සියුම් නාම ධර්මය නිවන ඒක දකින්නේ සියුම් නාම ධර්මය මේ දෙක එකතු කරලා තියෙන සිතුවම එතකොට හිතට යන්නේ මොකක්වත් නැති වෙන පරමාර්ථමය නිර්වාණ ධාතුව කියන එක දකින්න පුළුවන් අන්තිම අවස්ථාව අපි කොයින් පස්සේ දකින්නට පුළුවන් පරමාත්ම නිර්වාණ ධාතුව මේ දීදී වෙනවා. මේක කියන්නේ පහළ පහළ මාර්ග බලලා ඉන්න පාන පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ. ඒකකටත් මේ ඒ විදිහට ඒ නිර්වාණ පරණ කියන පරමාර්ථ සත්‍යය කියන සම්මුතිව අපිට වටවන්නට පුළුවන් ඊට පස්සේ අර මොකක්වත් ඔක්කොම අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන ඊට පස්සේ ඒකට ඉතින් මොනම අරමුණකුත් නැහැ ඉතින් දැනීමක් තියෙනවා ඒක කියන්න තමයි ඒකුත් නැහැ ඒ තත්ත්වය තමයි නිර්වාණය ඒක පරමාර්ථ වශයෙන් පාස්නා ඒ කියන්නේ මේක පාස්නටත් ඒකත් ඉතින් මරණයට පස්සේ ඒක උදේ වෙනවා සාහසෝගෙන් මරණයට පස්සේ ඒක නිවිදනවා මොකක්වත් සංදේශ ඉතුරු වෙනවා අන්නේ මොකක්වත් අන්තිමට ඉතුරු වෙන්නේ නැති එක තමයි නාම රූප නැත්නම් චිත්තචෛතසික රූප නිර්වාණ ඕනෑ කාරණා නැත්නම් පංචස්කන්ධ ආයතන ධාතු ආදී ක්‍රියාකාරණ අපි විස්තර කළා ඒ සාර්වත්‍ය සම්පූර්ණ පරමාර්ථ සත්‍යය වන්නේ නැහැ ඒක දකිනවා ඒ මෙහා තියෙනවා ඔක්කොම සම්මුති භාවයේ පත්තිනවා මේ දෙක අත්‍යක්ෂ නැති කෙනෙකුට ඒ ඉන්නා දිනව සම්මුති සත්‍යය කියලා දකින්නට බෑ ඒ තත්ත්වයට ආවට පස්සේ අධ්‍යාත්මික බාහිර වශයෙන් දකිනවා නම් අපි ආශ්‍රය තමයි ශරීරයේ පිට බාහිර වශයෙන් දකිනවා. මේ තත්ත්වය තමයි අධ්‍යාත්මික කියලා කියන්නේ ඒන් කියනවා කොහොමද? ඒ බාහිර කියනවා කොහොම සම්මුතියද කියන්නේ. ඒ අධ්‍යාත්මික ආකාරය ආයන පස්සේ ඉතිබහිතාව ආකාරය ආයන පස්සේ කියන කියලා තියෙනවා. අධ්‍යාත්මික වේදනා වේදනාන් පස්සේ ඉතිචේතනාන් පස්සේ ඉතිසම් හේතම් පස්සේ වෛද්‍යාවා කියලා කියනවානේ වේදනා වේදනා පස්සේ ඒකයි වශයෙන්. එතකොට මෙතන මේ අධ්‍යාත්මික මානසික වශයෙන් බලනකොට අර මානසික සෑම දෙයක්ම සම්මතයෙන් වලට පරිවර්තනය. බාහිර කියන වචනය සම්මතය. ඒකත් අධ්‍යාත්මික වෙන වචනය සම්මතය අන්තිමට අර මං කියපු නිවනේ කියන පරමාර්ථ ධර්මයේ මතුවනාට පසුව තියෙන සත්‍යය විතරයි අධ්‍යාත්මික වෙන්නේ. ඒක අයින් කරන්න බෑ ඒක නැති කරන්න බෑ. ඒක නැති කරන්න නම් ජීවිතේ නැති කරන්න ඕන. නැත්නම් ඒක සීලස් කරනවා වගේ කරන්න. ඒක නිසා පරමාර්ථ සත්‍ය වශයෙන් ගැනීම ඔන්න ඔය දන්නේ ඔය මෙහා තියෙන සෑම එකක්ම තමයි. ඔය මෙහා තියෙන සෑම එකක්ම පාඩක. මේක මෙයාට කිව්වට මොකක්ද කියලා අවබෝධ කරගන්න බැහැ මම දන්නේ. ඉතින් නිකන් හිතා ගන්න සාමාන්‍යයෙන් හිතා ගන්න අපි යම් දෙයක් හඳුනා ගැනීම සඳහා යම් කිසි සම්මතයක් දාගෙන සිටිනවා ඒක බොහෝ කාලයක් භාවිතා කරන භාවිතා කරන ප්‍රචලිත වූාට පසු මිනිසුන් අතර ඒක සත්‍යයක් වශයෙන් පිළිගන්නවා. අන්න ඒක සම්මුති සත්‍යය. මායි අරකලින් දවසේ විදිහට කියන එක සම්බන්ධයෙන් සංවාදවල බලන්න. ඒ වගේ කියන කෙනෙක් කොහොමද සම්මුති කියලා. සත්‍ය වශයෙන්ම මේකට පැහැදිලිව තේරෙනවා ඊට දවසකින් වත් සංසදාසකින් වත් අපි මේ ලෝක විවහාරයෙන් සිහිලා කතා කරනවා උදේ ජීවිත පානවා තවද ජීවිත පානවා හැර හැරෙනවා ඒක තමයි සිදුවන ක්‍රියාවන් මේ ලෝක විවහාරයෙන් සිහිලා මේ කතාව කළේ පරිමායිද පානවා කතාව සත්‍ය වශයෙන් නෙවෙයි ඉතින් එතකොට සංගතත් ඔය දෙයමයි සිදුවන්නේ ඒ කියන්නේ පානවා තවද ජීවිත පානවා ඉතින් මේ මුදුන් වෙනවා ඒක ඉතින් ඒකයි අර සඳහන් ඉරිදය කියලා ඔක වෙනස්සක් නේ ක්‍රියාදාමය නමුත් ඒවා හඳුනා ගැනීම සඳහා අපි දන්නවා සම්මුතිය. ඒතකොට මේ සම්මුතිය කියන එක කොච්චර මුලාවක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මේ ජනවාරි, පෙබරවාරි කියන ආදී මාසත් ඒ වගේ සම්මුති තමයි. ඒවත් ඒ වගේ කිසිම දෙයක් නෑ. නමුත් අපි ඒක ව්‍යවහාර කිරීම සඳහා අපට ප්‍රයෝජනවත් වෙනවා ඒව නැතුව ව්‍යවහාර කරන්නට බෑ සදාම් බහ කරන්නට බෑ සමාජය හැදෙන්නට බෑ ඒ නිසා සම්මුතිය අත්‍යවශ්‍යයි ඒක නිසාම සම්මුතිය සත්‍යයක් වශයෙන් පිළිගත යුතුයි ඒ සම්මුතිය ඉක්මවා ධර්මයේ දැක්කත් සම්මුතිය ඉක්මවා කතා කරන්නට හැදෙන්නට යන්න එපා කියලා දක්වලා තියෙන අරණ විභංග කියන සූත්‍රය මධ්‍යම නිකායේ තියෙනවා ඒක නිසා ඒ සම්මුතිය ඉක්මවා මේ ධර්ම හරියට අවබෝධ කරගත්තත් එදිනදා ජීවිතයේදී කතා බහ කරන්නට බෑ යන්නට ඕනේ ඒ වගේම සම්මුතිය ඉක්මවා ඒ ධර්මයේ පැකටක වුණත් ක්‍රියාත්මක වෙන්න යන්නේ හොඳ නෑ ඒ මොනොත් වෙන මේ මිනිහා පිස්සෙක් කියලා ලෝකයා සමහරවල් ඒ නිසා ඒක අවබෝධ කරගන්න වෙනම කාරණා සම්මුතිය කියන කටයුතු කරන එක වෙනම කාරණා අපි එක තැනකට ගියා රහත් එක්කේ කියලා හාමුදුරුවෝ කෙනෙක් කියනවා මට හරි රම්බේ කරපු හාමුදුරුවෝ මන්දක් උඩේ ඉන්නේ බොහොම වර්ණනා කළා මෙයානේ කවුද පොස්ට් මාස්ටර් කෙනෙක් මහන්නේ කියන්නේ සිංහාරණියකට හාමුදුරුවෝ එන්න තමයි අපිට කිව්වේ. එයා අපි අගේ කළා. මම ඉතින් කටපාඩම් කරගෙන ගියා. තාත්තිගෙන් බැලලා පොල්වත් එක අතර බාහක විතර පොල්ලක් නැති යන්නේ යනවා යනවා කෙලවරක් නෑ පොල්ලක් මැදට ගියාම හැම පැත්තෙම තියෙන සිටිකේ ඒ කියන්නේ ආතර පොළොව ගහලා තියෙනවා නේද ඒ තරම් ඈතට තැන්කලා පන්නක් තමයි දෙන්නේ ඉතනම බෝඩ් ගහලා නිස්සද්ද වෙන්න කතා කරන්න එපා අඩි පහෙන් පහකට ගන්න හරි පහ අතන භාගයක් විතර බෝඩ් ගහලා එතෙන් මම ඊට පස්සේ උපියරමම මේ ආමුතු ජීවිතේ ගන්න දැකලා නෑ ආපු ගමන් තමයි තමයි තමයි මම ආවේ කියනකොට තමයි මම හිතන්න පටන් ගත්තේ අන්න කියනවා අන්න මොකක්ද මම කියන්නේ කියලා මම කියනවා මම කියලා කියන්නේ ඉන්නවා මම කියලා කියන්නේ ඉන්නවා මම මේක පාඩියක් කරන්නේ නැහැ ඒක මම කියලා කතා කරන්නේ ඒක ඒක ඒක ඒක මේ මානසික විනාඩි පහක් විතර මම කතා කළා මේ මානසික පිස්සු අර මම කියන්නේ ඉන්නේ නැහැ කියලා මම කියන වචනයක් පාවිච්චි කරන්න දෙන්නේ ඊට පස්සේ මම එදා ගෑවුණා තාපෝ ඉන්නවා එනකොට එතන සතරාරින් පහ ඉන්න මානසික කොල්ලෙක් කියලා මම පාවිච්චි පාරේ පාරට ගෙනියන්නේ එතකොට කියනවා ආ මෙතන නෑ. එතන ඉස්සත තමයි මම මිනිස්සු රහත් වෙන්නේ. ඒවා කියන්නේ මේ සම්මුතිය කුහුටන් නැතුව කතා කරන්නට කියන සිදුවන අපත්‍ය කියන තමයි මම ප්‍රකාශ කරන්නේ. ඒ නිසා කවදාවත් ඒම කතා කරන්න යන්න එපා. තමන්ගේ දුවන දුව කියලාම කතා කරන්නේ ප්‍රධාන ප්‍රකාශ කියලාම කතා කරන්නේ ආදරේ නම් ආදරේ වාගේම කතා කරන්නේ ඒ විදිහට ඇස්රීම් කලේසි. ඒ වගේම රූප මේවා සත්‍යෝ නෑ. මේවා ගැන කියන්නේ දුර පුතුනේ ආවතන ඇති මේ මේවා ඔක්කොම තියෙනවා කියලා තියෙනවා කියන නාම රූපවත් මොකක්ද නැහැ ඔක්කොම එදිනදා ජීවිතේ කතාවේ කටයුතු කරන්නට බෑ බුදු කෙනෙක්වත් එහෙම කතා කරන්නේ බුදුහාමුදුර වෙන දෙයක් ආත්ම කියන වචනයක් පාවිච්චි කරපු අවස්ථාවක් තියෙනවා දෙකක් දෙකන්නේ දසදාසන අත්තා කියන වචනේ අත්දැන්නේ තමයි නමුත් අත්තා කියන වචනේ ප්‍රකාශ කරනවා අත්පායයන්නාතෝ කෝනාතෝ කරුණාඥයන් තමන්ගේ ආත්මය සමාසම පිටයි සමාධි තමන් තමන්ටම පිටයි කියන එක ඒ වගේ අත්පායයන් වශයෙන් ආත්මය කියන වශයෙන් පාවිච්චි ආත්මයක් නෑ නමුත් ඒක සම්මුතිය පිටස කතා කරනකොට ඒ විදිහට බුදුහාමුදුරුවෝ කතා කළා අමං කියන වචනේ මම කියන වචනේ උන්වහන්සේ ප්‍රකාශ කරගෙන නැති කින්දන් මේ කියන්නේ නාහන් දෙකේ මම එහෙම කියන්නේ කියනකොට ඒ නාහන් කියන වචනේ මම නිකන්තනේ එහෙම කියලා ජීවිත කාලේ හදනවා. ඒක නිසා සම්මුතියයි සම්මාදයේ තේරුම් ගන්න එක වෙන එකක්. සම්මුතිය ඉක්මවා නැතිකා ක්‍රියාත්මක කරන්න කියන එක තමයි. අවබෝධ කරගත්තට ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ ජීවිතේ. ඒ සම්මුතිය තේරුම් ගත්තාට පස්සේ තමන්ගේ මුලා අයින් කරගන්නට පුළුවන්. ඒ සම්මුතිය ඔක්කොම අවිද්‍යාව තුළින් ඒ මමන දේවල්. දැන් තමන්ගේ චිත්ත තුළ අවිද්‍යාව තිබෙන තාක්කල් සම්මුතිය ඉක්මන යන්නට බෑ. සම්මුතිය ඉක්මන දකින්නට බෑ පස්සක්තියට. කොහොම සම්මුතිය අවිද්‍යාව. වෙන මොකක් හරියට උදාහරණයක් පොල්පහ කියපිට සංකර අවිද්‍යාව නිසා සිදුවෙන දෙයක්. ඒ කියන්නේ පොල්පහ සත්‍ය වශයෙන්ම පොල්පහ කියලා දෙයක් නෑ. ඒක කියන කොටස් ඔක්කොම වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා අපට යාදී සාපේක්ෂව ඒවත් වෙන් කරමින් කරනවා යම් විස්තරයකින් නමුත් ඒක හඳුනා ගන්න අපි කොහොමද කතා කරනවා එහෙම නැත්නම් සමාජීය ජීවිතෙන්ද ප්‍රකටවන්නේ ඉතින් පොල්ගහ කියලා අපි මේක පාදාන කළොත් ඉතින් ඇල්ලුවොත් ඒක තමයි සත්‍ය කියලා හිතුවොත් එතන මුලාව තියෙන එතන මිත්‍යාව කියන්නේ පොල්ගහ කියලා විවහාර කළාට මුලාවක් නේ අනිත්‍යවනේ නමුත් ඒක අපි අල්ලනවා මේ පොල්ගහම තමයි මේක කොච්චරක් නෙවෙයි කියලා අල්ලනවා දෙකේ. ඒක උපාදාන කරනවා. අන්න එතකොට අවිද්‍යාව පිළිගන්නවා. ඒ සමාගේ ශරීරය මම කියලා හිතනවනේ මෙතන අවිද්‍යාව තියෙනවා. තමන්ගේ ශරීරයේ ශරීරයේ කොයි කොටසක් අරගෙන හරි මේ ආසනයේ තැන්නේ ආසනයේ පපුව ආදී වශයෙන් මේ කකුල ආදී වශයෙන් යම් කිසි හැඟීමක් තියෙනවා මෙතන අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දන්නේ. ඒක සත්‍යම තියෙනවා. ඒ නිසා සම්මුතියේ ඒක 99ක්ම වාගේ ඒක 100ක්ම වාගේ අවිද්‍යාව නිසා පිටතට දැනගෙන ගන්නවා. මේ අවිද්‍යාව අයින් කිරීමෙන් තමයි පරමාර්ථය අර නිබ්බාණය කියන සංකේතයක් ගන්න කරගෙන අන්නේ කියන්නේ ඉන්නහට යන්නට බැරි පරමාර්ථ ධර්මය ගන්න. ඒකට වචනයක් කියන්නේ. ඒක ඉන්නහට යන්න බැරි. අන්න ඒ සත්‍යය තමයි සත්‍ය වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් කතා කරන ඉන්නහේ දේවල් ඔක්කොම සම්පූර්ණ. එතකොට මේක තේරුම් ගත යුතු මොකක්ද සම්බන්ධ නිවන් යාම සඳහා නිවන් යාමට නම් මේ සම්මුතියෙන් අපි මොනවා දකින්නට පුළුවන්කම අපිට තේරෙන්න අපිට ඉක්මවන්න පුළුවන්කම තිබෙන්න ඕන. විද්‍යාවත් සිද්ධිය කියලා දැක්කේ නැහැ කියනවා නම් ඒක කොහොමද විද්‍යාව කියලා දැක්කේ. විද්‍යාවේ ඒක උදේ සංඥාවක් විතර වෙන මොකක්ද නැහැ. එන දෙක්කිය හඳුනා ගැනීමට දෙක්කිය කියලා තමයි ඒක අපේ සංඥාව කඩලා අයින්කොලොත් එහෙම අයින්කොලොත් දෙක්කිය නැති කරන්නට අපි දෙක්කිය ගැටුල් කෑලි ඔකේ කයින් කරන්න තෝරන්නේ අපිට ඕන කියන්න පුළුවන් දෙක්කිය කියලා කියන්නේ සත්‍ය වශයෙන් දෙන ගැටුල් ටික පොඩ දුක දුක කියලා කියලා දැනලා තියෙනවා. ඒකෙන් ගැටුල් කෑලි ටික ඔක්කොම ගන්න එක එක ගැටුල් අයින් කරලා පොඩ ගැහුවොත් එහෙම අපි දෙක්කිය කියන්නේ නැහැ එහෙමනම් මේ ගැටවල තියෙන එක සම්මුතියක් ගැටවල තියෙන එක පුදු කරලා පුදු කරලා සම්පූර්ණයෙන් පිටිකර කරන ගැටේ කියන්නේ ඒකනේ තියෙන්නේ අන්න පට ව්‍යාපෝ තේජෝගේ. ඉතින් ওই විදිහට ඔක්කොම අර කලින් කියපු විදිහට සම්මුතියක් මම කරන්න පුළුවන්. අර පිටියේ එක නැත්නම් නැති කරන්න පුළුවන්. ඔය මොකක්වත් තමයි කියන්නේ පිටිය කියන්නේ හිතේ තියෙන සංඥාවක් විතරයි නෙමෙයි කයින් කරනවා කියනකොට පිටිය නෙමෙයි. මේක ලෝකේ තියෙන ඕනෑම දෙයකට පොදු. මම කියන කේ තියෙන සංඥාවක්. ඉතින් මේ කියනකොට මේක මම කියන දෙකේ සංඥා සංඥා මම මේ කයින් කරනවා කියලා ඒක. මම අයින් කරන්න බැරි එකම සත්‍ය තියෙනවා. ඒ ලෝකේ තියෙන සෑම සම්මුතියක්ම හිතේ තියෙන සංඥාවන් මේ සම්මුති සංඥා ස්කන්ධයම සම්මුති. එතකොට මේ සංඥාවල් අයින් කළා නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට සම්මුතියන් කරන්න පුළුවන්. එන සංඥාව අයින් කරගන්නට බැරි එක තමයි පරිච්ඡේදය. ඉතින් විද්‍යාව ප්‍රඥාව පාරේ නැතිනම් යනවා නිකන් අයින් කරන්න දෙන්නේ. ඉතින් පුළුවන් නම් මේ ඇයට ඔය පස්සේ තේරුම් ගන්න සංඥාව තුළින් තමයි මුලා වෙනවා. මුලා වෙන සම්මුතිය පිටලා ඉතින් ඔය දේවල් වල වැරදි දෙකින්ම මොනවද දැනගන්න. වාස්තන කියන එකත් සම්මුතියක්. ඒක නිසා ගන්න. කැත කියන එකත් සම්මුතියක්. වෙන මොකක්ද නැහැ. ආත්ම කියන එකත් සම්මුතියක්. අනාත්ම කියන එකත් සම්මුතියක්. දුවේ සායයන් කියන කොටස් ප්‍රකාශ කරන දෙක දෙක වශයෙන් සැලකන්නේ අන්ත දෙක. ඒ සෑමේම සම්මුතිය. ඔක්කොම උත්මේ ආයතු උතුම යන තැනක් තියෙනවා. අනිතෙන් ආපහු තමයි ඒක පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් මේ ඒකත් ප්‍රමාණ ප්‍රමාණා කරනකොට මේ සම්මුති වල LC ගැන පඤ්ඤාක්ති දක්වනවා ඒ එල්ප ගැනම ඉතිවත් භාවනාවේ දේවල් ලබන්නේ. ඉතින් භාවනා කරන කාලේදී අපිට ඔය සුශීල කියන දෙවියන් මගෙන් භාවනා උපදේශකයන් කරන වුණා ඒ දෙවියා රහත්තු කෙනෙකුට උපකාර කරන එක උපස්ථාන කරන්නේ ඒ දෙවියා සුශීල දෙවියන්ගෙන් අහලා දෙලා අපිට එන්න කියන උපදේශයක් වුණා ඒ රහතන් වහන්සේ ඇත්ත වශයෙන්ම අභිඥා කියන කෙනෙක් නම් කියන්නේ වාදම වචන දෙකක් නේ මගේ වගේ නමයි හැදෙන්නේ කොහෙද ඉන්නේ කියලා ඉන්නේ දෙවියෙක් එක්ක ප්‍රශ්නෙට මිනිස්සු දෙකලා ඉන්නේ නැහැ කාණ්ඩ අර මාර්යා විසින් වැලක් වරින්නට පුළුවන් බුදුහාමුදුරන් පිළිගම් පාන්දනක වැලක් බව. ඒකදිකා දෙන්න පුළුවන් දෙනක අම්බට කිදේවා. ඉතින් කොහොමද ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා උපදේශන එක සංකේත මට දීපු උපදේශයක් තමයි ප්‍රඥාත්තේ ලක්ෂණවල හෙල්බගෙන සිටින්නට එපා. ප්‍රඥාත්තේ ලක්ෂණවල හෙල්බගෙන සිටින්නට එපා. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නත් බැහැ ඒ කියන උපදේශය. සාමාන්‍ය කෙනෙකුට කියවන මේක ඉතින් මොනවද කියන්නවත් කියලා දන්නේ නැහැ. ප්‍රඥාවෙන් ඒක දකින්න පුළුවන් නේද? ප්‍රඥා කියනවා අපිට කවුරුත් විස්තර කරලා දෙන්නේ නැහැ. නමුත් රහතන්වහන්සේ එහෙම තමයි අපිට උපදේශය දෙන්නේ. ප්‍රඥා කියන ලක්ෂණය මේ ඇත්තටම ඒකයි. ඊළඟට කියලා තිබුණා ඒකම මෝහයට නැගී සිටීමට ඉඩ දෙන්න තිබුණා. ඒවාට කිසිවක් වෙන උපදේශ දෙන්නේ. එතකොට අර මෝහය නැගී සිටින ප්‍රඥාතිය වෙනකොට මම කියලා හිතනකොට මගේ අම්මා මගේ තාත්තා මගේ දේ මගේ ඉවර මගේ රටාදී වශයෙන් හිතනකොට උපාදාන කරනකොටම මෝහය නැගී සිටියා. ඉතින් මේ මෝහයට නැගී සිටීමට ඉඩ දෙන්න දෙපා කියන එක මම විශ්ලේෂණය කළා. මම දැනුව බලනකොට පිට පිටු දාහක පොතකට වැඩිය ලොකු පොතක් කියන්න පුළුවන්. ඒක තමයි. ඒක විස්තර කරලා ලියනවා නම් මොකද කියන්නේ දෙන්නේ පාඩේ ඒ වාක්‍ය විස්තර කරලා ලියනවා නම් පිටු 1000කට අධික ලොකු පොතක් මට ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් ඒක තියෙන්නේ පොඩි දෙයක් නෙවෙයි ඒ වගේම තමයි පංචනස් වෙනස්නේ ඒක බලන්න තිබ්බා. ඒ වගේ සබෙනිකත් භවනාවෙන් එහාට යන්නට බෑ. ඉතින් සමහර සිවුනතාවල ගිහිල්ලා කරනවා. ඒ න්යාය යන්නට බැරිලා පංචත්‍ය වේස සමහරයි සමන්ගේ ආසාව දැනගන්න ලැබීමට තියෙන දැනත් බලවත් ප්‍රතිකත්ේ දාන්නේ මම මේක කොහොම හරි කරන්න ඕනේ කියනවා ඔහු හිතේ තියෙන චෛතසික ධර්ම නම් මේ චෛතසික ධර්මන්ගේ තියෙන ප්‍රඥාති ලක්ෂණය දැකලා ඒවා අයින් කරගන්න බැරුණාම ඒ ප්‍රඥාති වල එන්නවා. එබැවින් පස්සේ ඒකම පරිපෝෂණයක් වගේ ඒක නිසා මේ ප්‍රඥාත්ය හරියට අවබෝධ කරගන්න ප්‍රඥාත්යකදී අයින් කරන්නත් ඕනේ නේද? ඒකකින් ගැඹුරු ප්‍රඥාවක් නැති කෙනෙකුට ප්‍රාණවත්ලා ගැඹුරු ප්‍රඥාවක් ඇති කෙනෙකුට දිනු කරන්න පුළුවන් කලාවක් තියෙන. ඇත්ත වශයෙන්ම නිවන කියන එක මේ අත්ලංගම තියෙන දෙයක්. ඈතට ඈතට සම්ම ලෝකේ වගේ තැනකට ගිහින් අපි අලං කර ගන්නවා නේ. අපිට බඹලෝ දිහා තිබුණා නේ මොන අපි ළඟට ගන්නවා නේ අප ළඟමයි තියෙන්නේ. ඉතින් ඒක මතක කරගන්නටයි අවශ්‍ය වන්නේ මතක කර ගැනීමට නම් ඔය විදිහට විදර්ශනා වශයෙන් මේ කරුණු දකින්නට ඕන. සම්මුතිය තේරුම් ගන්න පරමාර්ථය කියන්නේ මොකක්ද තේරුම් ගන්න සම්මුති ලක්ෂණ වෙනවා ප්‍රඥාන්ති ලක්ෂණයි මොකදනේ ඉල්බන්නේ නැතුව මේවා ඉක්මව මේ පරමාර්ථ ධර්මයේ ස්වરૂපය තේරුම් ගන්න සත්‍ය කියන්නේ කවුද මම කියන්නේ කවුද ගැනීම කියන්නේ කවුද රූපය කියන්නේ මොකද්ද වේදනා කියන්නේ මොකද්ද සංඥා සංකාර විඥාන කියන්නේ මොකද්ද ඒවට ටිකක් නිකන් ඉන්නේ දාශ මිදන්න හරි කමන්නේ නුවණින් අවබෝධ කරගන්න සමාධියෙන් සිටින් සමාධිමත් ඇතිවන අවබෝධයක් වටේට පරිවර්තනය කරනවා මම කියන්නේ වචන අහලා වැඩ නැහැ. මගේ දැනුම. ඒක ඔයාලගේ දැනුමක් නෙමෙයි. ඒ නිසා තමයි අවබෝධ කරන්නේ මම අවබෝධ කරගත්තත් මේකට ඔය සම්පූර්ණ කඩාදම පරමාර්ථයෙන් කියනවා පරමාර්ථ ඒ පරමාර්ථයෙන් මා ලබන ඉවර ලබන්නට පුළුවන් එසේම ලබා ගැනීමට වාස්නාවක් උදා වේවා කියලා මේ දේශනාවෙන් මුදනවා එතකොට දෙවියන් කියන්නේ මා ආකාශතාවයෙන් පාදේ කරන ආකාශතාවයෙන් මට ආදී වනාගම පිටාපින්නම් මූලික ආගමන කන්දසන ආමාතකට මතා දේවානා ධර්මයේ පිටාපින්නම් මූලික ආගමන